ඒ වගේම විපස්සනාට පමණක්ම ගොදුරු වෙන යම් යම් උපමාන ටිකක් ගන්න පුළුවන්. අපි ඒක සඳහා මේ වෙලාව ගත්තොත් අපි බලමු ඊ අපි දිනු කරගෙන හදාගෙන ගිය පෙත අනුව පර්යංක භාවනාවක යම් කිසි කෙනෙක් තමන්ගේ මූල කර්මස්ථානයේ ආනාපානිය වගේ කියන මූලික එකලස් ටික සකස් කරගෙන ඒ ආනාපාන සතිය භාවනා කරනකොට ඒ යෝගාවචරය හිතනවා මේ ආනාපාන සතිය දියුණු වෙන්න නම් ආනාපාන සතිය හරහා ගැඹුරකට යන්න සද්ද නොආයුතුයි හිතවිලි නොපැමිණිය යුතුයි වේදනා නොආයුතුයි ඒව තිබ්බොත් මට මේ ආනාපානය කරන්න බෑ ඉතින් ඒ නිසා මොකද දෙනෙක් ඒ සද්ද වේදනා හිතවිලි නැති වෙනකන් බලා ඉන්නවා කවදාද ජීවිතේ ආනපනී තන්නේ ක්‍රම සුද්ධ දඹ රත්තරන වගේ කරන්න. ඒක ඉතින් කවදාකවත් ඉෂ්ට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ මොකද අර මහදන මුත්තයි <coughs> ගෝලියෝ ටිකයි ගංගායිනට ඇවිල්ලා ඉදිකට පෙන්ජයි පොල්බෑම වුණයි හොඳ ලස්සන නම් ටිකක් තියෙනවා. මේ ගිහිල්ලා කියනවා ගිහිල්ලා ගඟට එගොඩ වෙන්න යන්න හදනවා. එගොඩ වෙනකොටම අඩිය චීනකොටම ගඟ කැළඹෙනවා. ඉතින් ඇවිල්ලා කියනවා මම අඩිය තිබ්බ තිබ්බ ගමන් ගඟට කේන්ති ගියා ගඟ ඇවිස්සුනා. ඒක නිසා දෙවෙනි අඩිය තියන්න මට බයයි. අනිත් එක්කනත් ගිහිල්ලා බැලුව කකුල තියෙනකොට ගඟ ඇවිස්සුනවා. එයත් කිව්වා හොඳට මං යනකොට ගඟ බුදියන් හිටියේ කකුල තිබ්බ ගමන් ඇවිස්සුනා. ඊට පස්සේ මාදන මුත්තා කියනවා එහෙනම් හොඳටම අපි මේකට එමු ගඟට හොඳටම නිින්ද යනකම් එතකොට හැප්පෙන්නේ හැවතට යන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ රෑ වෙනකන් ඉන්නවා ගඟ නිදා ගන්නකම් මොකද කකුල තිබ්බහම ඇවිදි අවදි වුණොත් අවිස්සුනොත් කකුලට පහර ගහනවා යන්න බෑ. ඉතින් අන්තිමට බලා ගන්නවා ගඟ බුදි තමයි කකුල තිබ්බහම තමයි අවදි වෙන්නේ. හැබැයි කවදාකවත් කකුල තිබ්බට පස්සේ නිින්ද යන ගතියක් ගඟේ නැහැ. ඒ වගේ තමයි මේ භාවනා කරන්න ගියාට ඒ ගඟ බුදිය ගන්නකම් බලාගෙන මහදැන මුත්ත වගේ මට රද්ද නොනිනකම් වේදනා නොනිනකම් එහෙම නැත්නම් හිතවිලි නොනිනකම් බලාන හිටියොත් ඒ පුද්ගලයා කරන්න හදන්නේ විශාල මනෝචිත්‍රයක්ම වගේ මේ භාවනා ලෝකේ ගැන කවදාකවත් මේ ඇත්ත ඇති හැටියට බලන කතියක් නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ මේ භාවනා කරන කෙනෙකුට සාමාන්‍ය මත් වෙලා රූප බලමින්, ශබ්ද ආමින්, ගන්ධ රස බලමින් ඉන්න කෙනාට වඩා මේ හිතවිලි බාධා කරනවා. වේදනා බාධා කරනවා, සංඥා මේ ශබ්ද බාධා කරනවා, හිතේ මනෝ රූප බාධා කරනවා. ඒ නිසා ඒව නොයනකම් බලා හිටියොත් මාදන මුත්තගේ බප්පමා වගේ එකක් තමයි වෙන්නේ. ඒ නිසා එව්වක මතින් එව්ව ගණන් නොගෙනවා වගේ. එව්ව මත ස්ථාවරයක් ලබා ගන්න නැතුව නැත්තම් ඒ නිසා හිතකම් කටළු ගන්න නැතුව Tamanට දැනෙන ඉස්මතු වෙලා දැනෙන ආස්වාස් ප්‍රස්වාසය ගැන විතරක් කතා කරලා ශබ්ද වේදනා හිතවිලි එනවා තමයි ඒක නාවා වගේ වැඩ කරන්න පටන් ගත්තොත් ඒකේ යෝගාවචරය ගන්න ප්‍රායෝගික දක්ෂ වක්‍රමයක් එහෙම කෙරුවොත් ඒ යෝගාවචරයට තේරෙයි මේක කාගෙත් හැටි මෙහෙම තමයි අරමුණ කියන එක ඔබේ ඉස්මතු වෙන්නේ බාධා කියන දේවල් නැති වෙලාවක් නැහැ ඒ බාධාවල් මැද නමුත් අර අරමුණ මතු කරන්න ගත්තොත් ගන්නා ප්‍රයත්නයේ තරමට ඉස්මතු කරගන්න පුළුවන් මූල කර්මස්ථානේ වැඩි වෙනවා නම් එච්චරයි භාවනාවේ දියුණුව කියන්නේ. එහෙම නැතුව සද්ද වේදනා ඉතිරි නතර වෙන වෙලාවක් ලෝකේ නැහැ. ඒව හැමතැනම තියෙනවා. ඒ නිසා මේ විදිහට ප්‍රායෝගිකව භාවනා හරහම භාවනාවෙන්ම ඇති කරගත් අත්දැකීමෙන් සද්ද වේදනා හිතවිලි අඩු තැනකින් පටන් ගන්න බව හැබැයි හොඳට සක්මන් කරලා ඉල වේදනා අඩු වෙනකන් ඉඳලා වාඩි වෙනවා. ඒ වගේම ශබ්ද නැති වෙලාවක වාඩි වෙනවා. ඒ වගේම අදිෂ්ඨානයක් කරනවා මම මේ සීලක පිළිපදලා භාවනාවක් කරන්නේ. ඒ නිසා මට අතීත අනාගත දේවල් කල්පනා කරන්න නෙවෙයි මෙතෙන් ආගිලා හිතට කල්පනා කරන්නෙත් නැහැ. ආන්නේම කියලා අපි තුම ආස්වාද ප්‍රසවාසය මතුණයි කියලා. ඉතින් යම් වෙලාවක ඒක ආස්වාසය ප්‍රසවාසය 2යි 3යි 4යි 5යි කියලා. එහෙම කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරය අර හිතවිලි වල වේදනාව වල ශබ්ද වල බාධාව වෙහෙස පීඩන පීඩාව දන්නවනම් එයාට මේ මතු වෙලා ලාවට වැඩි වෙන ආනාපානයත් එක්ක වැඩි හාද වීමෙන් වැඩි ලං වීමෙන් වැඩි උත්සන්න වීමෙන් වැඩි ආසන්න වීමෙන් අර බාධක ධර්ම තව තවත් තුනී කරලා ලීන තත්වයටපත් කළා තමන්ට අවශ්‍ය කරන අරමුණට සමීප වෙලා උත්සන්න වෙලා ආසන්න වීමේ හැකියාවක් තියෙනවා යොදන යොදන ශක්ති ප්‍රමාණයට සාපේක්ෂව අරමුණ ඉස්මතු කරගන්න පුළුවන්. එimhe ඉස්මතු කරගන්නකොට ඒ යෝගාවචරයට ආනාපානේ ගත්ම අපි නිදර්ශනයක් විදිහට පිම්බි මැකිලිමත් ගන්න පුළුවන් සක්මන් කරනකොට සක්මන ගන්න පුළුවන් ඉතින් මේ විදිහට අරමුණට ඊ타ත්ම සමීප වෙලා උත්සන්නව ඒක දිහා කිට්ටුවෙන් බලාගෙන ඉන්නකොට ওই මෙනෙහි කිරීමේ කියන ධර්මතාවය අනුව තමයි අපි අවශ්‍ය දේ මෙනෙහි කරනවා අනවශ්‍ය දේ ගමන් ගලන් මෙනෙහි නොකර නිකන් ඉන්නවා. ඉන්නකොට ඉන්නකොට අර මෙනෙහි කරන දේත් එක්ක ඇසුර වැඩි වෙනවා. මිත්‍ර භාවය වැඩි වෙනවා. ඒ වැඩි වෙන්න වැඩි වෙන්න තමන් ඒකට ආසන්න උත්සන්නව ඉබී බලන ගතිය වැඩි වෙනවා නම් එන්නේ ඒ ප්‍රයත්නයට කරන ධෛර්යයක් ඉදිරි තල්ලුවක් වශයෙන් කියනවා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරලා බලන්න ආශ්වාසයේ මුලැමැද අග වශයෙන් බලන්න බලහන් ඉන්නකොට ඉන්නකොට ආශ්වාසයට මොකද වෙන්නේ මොන පරිණාමයක් වෙනවද ප්‍රශ්වාසයට මොන පරිණාමයක් වෙනවද කියලා බැලිල්ලෙන් සද්ද නොහැෙනව නෙවෙයි නමුත් සද්ද තියෙද්දිම ආශ්වාස ප්‍රශ්වාසයට වැඩි අවධානයක් දෙනවා වේදනාවක් නැතුවම නෙවෙයි Taman Tamanට දරා ගන්න පුළුවන් නම් ඒ ගණන් ගන්නතු ආශ්වාස ප්‍රශ්වාසයක ඉන්නවා හිතවිලි නැතුවමත් නෙවෙයි. නමුත් මම හිතන දේවල් නෙවෙයිනේ. ඉබේ ඉන හිතවිලිනේ. බැරිද මේ හිතවිලි අස්ව මට ආස්වාද ප්‍රසවාසය දිගේ යන්න කියලා අර එන දේවල් ගණන් නොගෙන සිටීමෙන් ඒ වගේ ස්ථාවරයක් නොගැනීමෙන් ඒවට හේතු නොවීමෙන් ආනාපානට වැඩි වටිනාකමක් කෞරවයක් දීමේ හැකියාවක් තියෙනවා. ඒක ඔය ඉස්කෝලවල විශේෂී කරන්නේ තොච්චරම තමයි. Tamante එක විෂයකට අවධානය යොමු කරන්න ගියාම ඒ විෂය දිගේ ඉදිරියට යන්න යන්න යන්න අනිකුත් බාධක ධර්ම දුරු කරගෙන ඒකට විශේෂත්වයක් වෙනවා. ඒ වගේ මේ ආනාපානය කරගෙන කරගෙන මෙහෙම යන වෙලාවේදී ඒ යෝගාවචරයා ආනාපානය හරියයි කියලා සතුටු වෙන්නේ නැහැ. වැරදුණයි කියලා කනගාටු වෙන්නෙත් නැහැ. ඒ නැවත නැවත යෙදවීමේ ශක්තිය මුලින්ම ශ්‍රද්ධාවෙන් තමයි පණපෙවෙන්නේ. මෙහෙම තමයි බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා පවා ඉදිරියට ගියේ. ඒ අත්තන්ටත් මේ සමනලයට අතුනමන වගේ පහසුකම් ලැබිලා නෙවෙයි මේ ක්‍රමයේ ගියේ. ඒ නිසා මම ශ්‍රද්ධාවෙන් කරනවා කියලා. ආනාපාන දිගේ යනකොට ආස්වාද ප්‍රසවාසයේ යනකොට ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ අර සාමාන්‍ය සතියෙන් නොයුක්තව බලන කොටයි සතියෙන් යුක්තව බලන කොටයි ආශ්වාස ප්‍රශ්වාසයේ විනිවිද දැකලා අතුලාන්ත දැක ගන්න පුළුවන් අවස්ථාවකුත් හම්බ වෙනවා. ඒක මේ මේ සූත්‍රය වැටින් බලනකොට අභඤ්ඤාසින් කියන එක තමයි ආස්වාද ප්‍රසවාසය පිළිබඳව සුවිශේෂී ඥාන පහළ වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස බලලා ඒක කාට හරි ප්‍රකාශ කරන්න ගිහිල්ලා ඒ ප්‍රකාශ කිරීමට ගත්ත වාක්‍ය අරගෙන බලනද ඒ වාක්‍යයේ තියෙන ධාතු මනසිකාරය විතරයි. වෙන මොකක්වත්ම නැහැ. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් වෙච්ච හැටි කාට හරි විස්තර කරන්න වෙනවනම් විස්තර කරන්න වෙන්නේ ධාතු මනසිකාරය හරහා. ආස්වාසයේ හිතේ ප්‍රස්වාසයේ උණුසුමයි. ආස්වාසයේ පිරිමැදෙන ගතියක් තියෙනවා ඇතුළට යනවා. ප්‍රස්වාසයේ බාහිර යන පිරිමැදෙන ගතිය. ආදි වශයෙන් මේ ඒ පෙන්වන ගති ලක්ෂණ මතු පිටින් ආනාපාන දැක්කට වැඩිය ගැඹුරක් එනවා. එතකොට සද්ද වේදනා හිතවිලි කියනවා ක්‍රමයෙන් ක්‍රමයෙන් තුනී වේගන යන අතර ආශාස ප්‍රසවාසයේ අසතියෙන් බලන ගතියට වැඩිය සතියෙන් නැවත දැස බලනකොට ඒකේ විනිවිද ගතිය යන ගතියකුත් තියෙනවා. මේක අල්ලගත්තා නම් මේකට යෝගාවතර ඇද්ද ගැරුණා නම් මේකට යෝගාවචරයා හරියට තේරුම් ගත්තනම් ආන රසවත් වෙන්න පටන් අර ගන්නවා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් වෙන හැටි. ඒ වගේම ආශ්වාසයේ මුල මැදින් වෙන් කරලා අල්ලගත්තොත් මැද අගින් වෙන් කරලා අල්ලගත්තොත් ඒ වෙනස්කම් ප්‍රකාශ කරන්නත් අපිට තියෙන එකම භාෂාවයි ධාතු මනස්කාරය විතරයි. වෙන මොනම මොනම ක්‍රමයකින්වත් ඒක විස්තර කරන්න බෑ. ඒ නිසා යෝගාවචරයට අර බබාගේ භාෂාව අතහැරලා නැත්නම් සම්මුති භාෂාව අතහැරලා ධාතු මනස්කාරයේ දිහාවට පරමාර්ථ ධර්ම දිහාවට තල්ලුවක් දෙනවා නැවත නැවතත් ආස්වාස් ප්‍රස්වාසය බලමින් නිකම් බලනින්න එපා ආස්වාසින් ප්‍රස්වාසය වෙන් කළ බලන්න ආස්වාසයේ මුලමඳ අග වෙන් කළ බලන්න ආස්වාසයෙන් ආස්වාසය වෙන් කළ බලන්න ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසය වෙන් කළ බලන්න කියලා මේක දිහා බලනින්නකොට ආස්වාස් ප්‍රස්වාස පිළිබඳ ගැඹුරකුත් හම්බ වෙනවා ඒ වගේම වේදනා ශබ්ද හිතවිලි කොන් වෙන ගතියකුත් තියෙනවා. මේක ලස්සන මේ ශිල්පයක් විපස්සනාව දාන්න විපස්සනා වඩන කෙනා ඒක නැවත නැවත පාවිච්චි කරන පාවිච්චි කරනකොට හිත මේ විදිහට ආනාපානෙට යම් ආකාරයකින් කිට්ටු වෙලා සමීප වුණොත් හිත පුළුවන් තරම් කෙලෙස් වලින් තොර වෙලා මේ දකින්න දේ Tamand මේ ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බෙන දෙයක් නෙවෙයි. නමුත් හිත කවදාකවත් නොකරපු අභ්‍යාසයක් විදිහට ආනාපානෙට බැස ගැනීම සිදු වෙනවා. ආන්නේ බැස ගන්නකොට ඒ යෝගාවචරයා ඒ විශේෂිවත් මට දැන් වෙනදට වැඩි ආස්වාස්වත් සත් හොඳට පේනවා. ඒකේ අමතර විස්තර දැක් ගන්න පුළුවන් කියලා ඒ විශේෂිවත් සතුට හෝ කනගාටු ප්‍රකාශ කනගාටු මතු වෙනවා සතුට මතු වෙනවා ඒක නෙවෙයි මෙතන කතා කරන්නේ මතු වුණාට ඒ සතුටවත් ස්ථාවරයක් වශයෙන් ගන්න ඒ සතුටවත් ළඟ වාඩි වෙන්නේ එහෙම නැත්නම් ඒකට ඒක අල්ල බදා ගන්න එක මම මගේ කියාගන්නේ ඉතින් ඒක භාවනා කරගෙන යනකොට ආනාපාන යම් වෙලාවක මූණට මූණ දාලා තියාගෙන ඉන්නකොට වේදනා ශබ්ද හිතවිලි නැති වෙනකොට සමහරලාට පුංචි සියුම් සතුටක් මතුවෙනවා. ඉස්ලාමයේක මතුවේ නිකන් මූණ යරේ මේ කූඹි දුවන්න වගේ පහු වෙනකොට නිකන් ඇඟ කිලිපොලන්න වගේ සමහරට හොඳ පිනායන ගති මතුවෙනවා. ඉතින් ඒ ආනාපානේ වේදනා හිතේ සද්ද කොම් කරගෙන ආනාපානේ ඉස්සරහට තියාගෙන මෙහෙම යනකොට මේ මතුවෙන ඒ ප්‍රීතියක් හෝ තරුණ ප්‍රීතිය කියන නන්දියක් හෝ පහළ වෙච්චාම ඒකේ ස්ථාවරයක් ගත්තොත් ඒත් Tamange අර ගමනට බාධා වෙනවා. ඒකවත් එයන ප්‍රීතිවත් ස්ථාවරයකට ගන්නෑ. මොකද මේවා වෙනස් වෙන සුළුයි. මම නැවත නැවතත් ආනාපානෙම කරගෙන කරගෙන යනවායි කියලා යනකොට ඒ අර අර මේ අභියෝගතා පරීක්ෂණයෙන් පස්සේ එහෙම නැත්නම් ඒ කියන අභ්‍යාසයෙන් පස්සේ සැප වේදනක් දෙනවා දුක් වේදනක් දෙනවා ඒව ඔක්කොමත් අතහැරලා ආලෝක පහළ වුණත් සැප පහසු පහළ වුණත් ඒව දකින්නතුව නෙවෙයි දකින්නවා නමුත් ඒව මම කියාගන්නෙත් නැහැ මගේ කියාගන්නෙත් නැහැ මගේ ආත්මේ කරගන්නෙත් නැහැ ආන්නේම කරමින් ආනාපානේ බැලුවොත් පමණක් ඒ යෝගාවචරයට සාමාන්‍ය චිත්ත නියාමයේ අනුව එnde end end end ආනපනේ සුකුම තත්වයට සුකුමතර තත්වයට පත් වෙන්න පටන් අර ගන්නවා. අන්නේ සුකුම සුකුමතර තත්වයට පත් වෙනකොට ආනාපානය හා සම්බන්ධ නිමිති සංඥා අරමුණු ගති දන්නා තැන සිට නොදන්නා ගතියට තුනී වෙන්න පටන් අර ගන්නවා. අන්නේ තුනී වීම වෙනකොට අල්ලගෙන අල්ලගන්න දෙයක් තිබිලා සතුටු වෙලා ඒ මතින් තණ්හාමාන දිටි වඩන ප්‍රපංච කරන පුද්ගලයාට දැන් අල්ලගන්න දෙයක් නැතිවීම නිසා නිමිති කරන්න දෙයක් නැතිවීම නිසා අරමුණු කරන්න දෙයක් නැතිවීම නිසා ලොකු තැතිගැන්මකටපත් වෙනවා ලොකු අසරණ භාවයකටපත් වෙනවා ලොකු තනිවීමකටපත් වෙනවා ලොකු ඒකාකාරී භාවයකටපත් වෙනවා දැන් කො නින්දට වැටෙනවා ඉතින් ඒක නිසා සරුවච්චන් වහන්සේ විසින් මෙතෙන්ට දෙන අල්ලා නොගෙන සිටීමේ ස්ථාවරයක් නොගෙන සිටීමේ ඒ නිසා ඒ මතුවෙන මතුවෙන දේෙන් සතුටක් හෝ කනගාටුවක් පහළ නොකර සිටීමේ සමීකරණය දන්න කෙනෙකුට නම් ඒකයි හරි කියලා දන්න කෙනෙකුට නම් මේ නිමිති ගෙවෙන්න ගෙවෙන්න සංඥා ගෙවෙන්න ගෙවෙන්න අරමුණ ගෙවෙන්න ගෙවෙන්න තේරෙනවා දැන් මං යන්නේ ස්ථාවරයක් නොගන්න තැනක ස්ථාවරයක් ගන්න දෙයක් නැති තැනක ඒ නිසා මේක ඒකාන්තයෙන්ම භාවනාවේ දියුණුවක් එහෙම නැත්නම් කියනවා සම්මුතිය කියනවා පරමාර්ථයට යන්න ගමනක් කියලා. නමුත් මේක පිළිබඳ ලෑස්තියක් නැති කෙනෙකුට නම් මේ මනක් අහලා ඒ සඳහා චින්තාමේ වශයෙන් අන්වේ ඥාන වශයෙන් දන්නේ නැති කෙනෙක් නම් අර ස්ථාවරේ නැති වෙගෙන යනකොට එල්ලෙන්න ආලම්බණයක් නැති වෙනකොට කලබල කලබල නොවීම පිණිසයි මේ කතා කරන්නේ සරුවච්චන් වහන්සේ ආලම්බණයක් නැති තැන, ස්ථාවරයක් නැති තැන, ඒක නිසා හටගන්න දෙයක් නැති වෙනකොට ඒක ක්ෂීණාශ්‍රව தත්වයක් කියලා හඳුන්වලා දෙනවා. ඒක ආශ්‍රව ධර්මයන්ගෙන් ගෙවි යෑමක් කියලා. ඉතින් මේක ම්ම් භාවනාවේ වෙන එකක් නෙවෙයි. ඒක භාවනා කරනකොට ඒකට දක්වන ආකල්පෙහි ඒකට දක්වන සම්මා දිට්ඨියේ ලකුණක් මිස භාවනාවේදී සුතුමි ඥාන චින්තාමෙනතු භාවනා කරොත් වෙන්නේ මොකද්ද අරමුණ අර විදිහට ගෙවිගෙන ගෙවිගෙන යනවා ඊට කලින්ම ශබ්ද වේදනා හිතවිලි කොම් කරගත්තා දැන් මතුනේ ආනපන විතරයි ඒකත් උනේ වේගෙන යනකොට මේ මනුස්සයා බය වෙනවා තක්කු මුක්කු වෙනවා නින්දට වැටෙනවා අසරණ වෙනවා ඒකාකාරී බවටපත් වෙනවා.